සුබ උදෑසනක් සියලු දෙනාටම තවත් දවසක් අපිට උන්වහන්සේ දී තිබෙන උන්වහන්සේව නමස්කාර කරන්න මේ දවස්සේ අපි දෙවිස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න යනෝ නමස්කාර කරන්න යනෝ උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ නිසා ඉතින් ඒ නිසා මේ දවස්සේ අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමු මේ කාලය උන්වහන්සේගේ අත් දෙකට අපි බාර කරමු ස්වාමීනී වහන්සේ අද දවස්සේ අපට කතා කරන්න. අද දවස්සේ අපව ස්පර්ශ කරන්න. ස්වාමිනිය බෝහන්සේ අද දවස්සේ අප සමඟ සිටින්න. අප යන්නාව හැම අමානුකමක් තුළ පවා බෝහන්සගේ විශ්වාසවන්ත හස්තය අප සමඟ තිබුණ නිසා අපි ස්තුතිවන්ත වෙමු. දෙවිපියාණනි ව්‍යබෝහන්සගේ ශුද්ධ දෑත්වලට මේ කාලය භාර කරනවා. දෙවිපියාණ්‍ය අපි යාඥා කරනවා විශ්වේ මැවුම් කරවානනි අහසපොලෝ මවා පාලනය කරන හැම නාමයකට වඩා උතුම් නාමය යේසුස් වහන්සගේ නාමයයි. ස්වාමිනි අද දවස්සේ අපි එක්රැස් වෙලා ඔබ වහන්සේව අපි නමස්කාර කරනකොට ඔබ වහන්සේගේ ශුද්ධ වූ අභිමුඛය දේවා අභිමුඛය ස්වාමිනි මේ දවස්සේ අප සමග තැපුව මැනව ආත්මයානනි අපට කතා කරන්න වචනය තුළින් කතා කරන්න ඔබවහන්සේ ගීතිකා තුළින් අපට කතා කරන්න නමස්කාරය තුළ ඔබවහන්සගේ හඬ අපට ඇසෙන්න සලස්සන්න. ස්වාමිනි අපි යාඥා කරමින් මේ කාලය මුළුමනින් ඔබවහන්සගේ ශුද්ධ වූ දෑත්වලට අපි භාරවෙනෝ කැපවෙනෝ යටත් කරනවා. ඔබවහන්සගේ පාලනයට අපි යටත් වෙනවා. ඒසුස් වහන්සගේ බලවත් නාමයෙන්. ආමේ. ඔබ උසස්්‍ය සමිදේ මා වැද වැටෙන්නේ. උසස්ය සමිතේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උසස්ය සමිතේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උසස්ය ඔබ උසස්ය සමිතේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ ශුද්ධයි සමිඳේ මාදැ තොසවා ඔබ අභියසේ ඔබ ශුද්ධයි සමිඳේ මාදැ තොසවා ඔබ අභියසේ ඔබ ශුද්ධයි ඔබ ශුද්ධයි සමිඳේ මැඳවැටෙන්නේ ඔබ අධියසයි ඔබ උතුම්ය සමිදේ මාතන නමා ඔබ අභියසේ ඔබ උතුම්ය සමිදේ මාදන නමා ඔබ අභියසේ ඔබ උතුම්ය ඔබ උතුම්ය සමිදේ මා බැඳ වැටින්නේ ඔබ අභියසයි ඔබ ශුද්ධයි සමිදේ ඔබ ශුද්ධයි සමිදේ මා දැතුසවා ඔබ අභියසේ ඔබ ශුද්ධයි සමිදේ මා දැතුසවා ඔබ අභියසේ ඔබ ශුද්ධයි ඔබ ශුද්ධයි සමිදේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි හලෙලූයා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ගෞරව වේවා ස්තුති වේවා ස්වාමිනිය වනුව ස්වාමී ශුදාත්ම වර්ෂාව හලෙලූයා ඒවනුව ස්වාමිනී ඒවනුව ස්වාමිනී ශුදාත්ම වර්ෂාව ඒවනුව ස්වාමිනී ඒවනුව ස්වාමිනී අන්තිම වර්ෂාව हेब नुव स्वामिनि एव स्वामिनि शुद्धात्म भाशा हेब नुव स्वामिनी एव स्वामिनी अन्तिम भाषा व नापुर नापुरा निवा नोकर पालय කැඳවීම අනුව ආශිර්වාද ලබන්ද ශුදාත්ම වාර දෙනුව එවනුව ස්වාමිනී එවනුව ස්වාමිනී ශුදාත්ම වර්ෂාව එවනුව ස්වාමිනී එවනුව ස්වාමිනී අන්තිම වර්ෂාව මාගේ දීවනපුරෙන් මාගේ තොල වංචාවෙන් වලකා ගන්න ලෙසේ කැඳවීම අනුව ආශිර්වාද ලබන්ට ශුදාන්ම පාරදනුව මගේ දිවනපුරෙන් හලෙලුයා දිවනපුරෙන් මගේ තොල වංචාවෙන් වලකා ගන්න ලෙසේ කැඳබිම අනුව ආශිර්වාද ලබන්න ශුද්ධාත්ම වරදෙනුව එවනුව ස්වාමිනි එවනුව ස්වාමිනි ශුද්ධාත්ම වර්ෂාව එවනුව ස්වාමිනී දෙවනුව ස්වාමිනි අන්තිම වර්ෂාව හලිලූයා ගෞරව වේවා ස්වාමිනි ආත්මයානනි ඔබ වහන්සේ අපට මඟ පෙන්වන දෙවියන් වහන්සේ ඔබවහන්සේ අපම ගෙනියන දෙවියන් වහන්සේ ඔබවහන්සේ අප සමග ඉඳල මැද හත් කාරකම් කරන දෙවියන් වහන්සේ අපේ පාපය හඟවා දෙන අපගේ නපුරෙන් අපව ඉවත් කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේ හලෙලූයා ස්වාමිනි අපි ප්‍රශංසා කරනවා නපුරෙන් වැලකෙන්න වංචාවෙන් වැලකෙන්න රැවටීමෙන් ගොරුවෙන් වැලකෙන්න ආත්මයාලනය වූ වහන්සේ අපට උපකාර කරන නිසා අපව ගෙනියන මඟ පෙන්වන අපව ස්වාමිනි ඔස්සව සොසවන දෙවියන් වහන්සේ නිසා හලෙලූයා ස්වාමිනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා එනාමය ජීවමානයි එනාමය සදා කාලයට පවතිනවා ඔබ වහන්සේ කිව්ව ලෝකාන්තිමය දක්වා මම නුඹලා සමග සිටින්නෙමි කිසිසේත් නුඹෙන් අහක්ව යන්නෙවත් නුඹවත් හරින්නෙවත් නෑ හලෙලූයා දෙවියන්වනි ප්‍රශංසා වේවා ස්වාමිනි ඔබ වහන්සේ අපේ ගුරුතුමා ඔබහන්සේ අපගේ සවිය අපගේ ශක්තිය ඔබහන්සේ අපගේ උපකාරය පිහිට බලාපොරොත්තුව හලෙලූයා ස්වාමිනි කරදර මැද්දේ විපත්ති මැද්දේ අපට මඟ පෙන්වන ශුද්ධාත්මයානනි අපි ඔබහන්සට ස්තුති කරනවා hallelujah invitei. Ao Pai, mas Gracias. ගෞරව වේවා දෙවි ස්වාමීනී ස්වාමිනිය වහන්සේ අපව රැගෙන යන විපත්තියේදී අප සමග සිටින සදා කාලයට අපට මඟ පෙන්වන කවරදාකවත් අපෙන් අහක්ම නොයන ආත්මයානදී ස්වාමිනිය වහන්සේ සිත් වෙනස් කරනවා හදවත් ස්පර්ශ කරනවා ජීවිත පරිවර්තනය කරනවා වහන්සේ මහත්දේ පුදුමදේ කරනවා හලෙලුයා ඒ නාමය අනර්ගයි ඒ නාමය පුදුමයි ගයම්ම ගීතයක් ඔබේ නමට උස්වා දෙනෙත් මගේ කඳු දෙසට ආමුලේ වැඳ වැටි වහන්සේ අපි නමස්කාර කර හලෙලූය ගම්මාගීතයා ඔබේ නමතා वादिनीत मागे कांत देश जान Tuhan ku පොඩ්ඩසේ රජතුමා මහිමය දෙවියන් වහන්සේ හැම නාමයකට වඩා උතු හැම නාමයකට වඩා බලවත් සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ ස්වාමිනි මේ දවස්සේ ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේ මෙතරම් දුර අපව ගෙනල්ලා අපව රක්ෂා කරලා පෝෂණය කරලා සුවය දීලා ඔබ වහන්සේ සියල්ල අපට දුන්න නිසා මේ ඔබ වහන්සේගේ දෑත් වලට කැප වෙනවා යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමේන් සුබෝදයසනක් ඔබ හැම කෙනෙකුටම ප්‍රතිබිම් වහන්සේගේ වචනයෙන් පොඩි කොටසකට සමාදාන අපි යොමු කරමු දෙක සාමුවෙල් පොතේ 24 වෙනි පරිච්ඡේදය ඉපෙරලා ගමු දෙක සාමුවෙල් පොතේ 24 වෙනි පරිච්ඡේදය කිතුනුවන් හැටියට අපිට ජීවිතේ සාර්ථකත්වය අත්දකිනකොට අපි බොහෝම ප්‍රවේශම් වන්න තියෙනවා. අපි අසාර්ථක තත්ත්වයන් වලට මුහුණ දෙනකොට අපි පරාජයන් වලට මුහුණ දෙනකොට අපි හැම මොලාම අපිට අපේ ඇතුළාන්තයේ තල්ලු වීමක් තියෙනවා නැත්නම් අපිට අවශ්‍යතාවයක් තියෙනවා දෙවියන් වහන්සේගේ පාමුලට යන්න දිව්‍ය මානසිකේ වචනේ සොයන්න උන්වහන්සේ මොනවද කියන්නේ මට මේ தත්ත්වය තුල මුහුණ දෙනකොට මට මගේ ජීවිතේ වෙනස් වෙන්න ඕන දේවල් මොනවද කියලා සොයන්න අපිට කාරණාවන් අපේ හදවතේ ඇති වෙනවා නමුත් අපි සාර්ථකව අපේ ගමන යනකොට යක්ෂයා අපේ ජීවිතේ ඇතුල් වෙලා දිව්‍යන් මානසිකින් අපව ඈත් කරන්න ක්‍රියාවල් යොමු කරන්න පුළුවන්. මේ ස්ථානයේදී අපි දකින්නේ දාවිත් රජතුමා සහ ඒ රජතුමාගේ යටතේ ඉන්න සෙනඟ දෙවියන් වහන්සේ ඉදිරියේ යම් පොරවැදීමකට මුණ දෙන්නා වූ අවස්ථාවක්. මේ දෙක සාමුවෙල් 24 වෙනි පරිච්ඡේදයට කලින් අපි දැක්කා නම් බැලුවා නම් ඊටමත් සාර්ථක ලෙස සටන් ජය අරගෙන ඉන්නා වූ කාලයක මේ කොටස අපි දකින්නේ පිරිස්තිවරුද අන් ජාතින් කීපයක් ඉදිරියේ දාවිත් ජයගත්තා ඒ සෙනඟ ජයගත්තා දැන් දාවිත් යම් තීරණ ගන්නවා දෙවියන් වහන්සේ ඒකට විරුද්ධ වෙනවා මොනවද ඒ තීරණය අපි බලමු දෙක සාමුවෙල් 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි පද දෙක දෙක සාමුවෙල් 24 1 සහ දෙක නැවත ස්වාමින් වහන්සේගේ උදහස ඊශ්‍රායලට විරුද්ධව ඇවුණු නොය. උන්වහන්සේද ගොස් ඊශ්‍රායල්වරුන්ද යුදාවරුන්ද ගණන් කරපන්නේ කියමින් දාවිත් ඔවුන්ට විරුද්ධව පෙළඹුණේ. රජතෙමේ තමා සමග සිටි සේනාපතියා වූ යෝවාබ්ට කතා කොට මා විසින් සෙනඟගේ ගණන දැනගන්නා පිණිස නුඹලා දැන් පටන් බේර්ෂෙබා දක්වා සියලු ඊශ්‍රායල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන් කරපල්ලාය කීවේ. අපි දකිනවා දාවිත් අනක් දෙනවා ජෝවා කියන එයාගේ දාසයට ගිහිල්ලා සෙනඟ ගනින්න. දැන් මේක අපි නිකන් උඩින් බැලුවා නම් අපි මේකේ වරදක් අපිට කියන්න බෑ. නමුත් දෙවියන් වහන්සේ ඒකට විරුද්ධ වුණා. හේතුව මොනවද? දැන් මෙච්චර දුර සටන් ජයගත්තේ මෙච්චර දුර ජයග්‍රහණයන් අත්පත් කරේ දාවිත් සෙනග ගාන අනුව නෙමෙයි දෙවියන් වහන්සේ දාවිත් සමග සිටිය නිසා. දැන් කලින් පරිච්ඡේද අපි දකින ජයග්‍රහණය ලොකු සෙනගක් හිටිය නිසා නෙමෙයි දෙවියන් වහන්සේගේ උපකාරය දෙවියන් වහන්සේගේ හස්තය දාවිදුත් ඒ සෙනඟ සමග තිබුණු නිසා. අද ඔබයි මායි යම් ජයග්‍රහණයක් අපි ජීවිතය අත්දකිනවා නම් යම් සාර්ථකත්වයක් අපි ජීවිතය අත්දකිනවා නම් යම් යහපත් දේවල් අපි ජීවිතේ අපි භුක්ති විඳිනවා නම් ඒවා මුළු මහිමය මුළු ගෞරවය දිව්‍ය මාංශයට පමණයි. අපි හදනවා නම් අපේ ශක්තිය, අපේ මාංශය, අපේ හැකියාව අපිට පුළුවන් දේ තුලින් තවත් අපිට සාර්ථකත්වයට අපි මාවත් හදන්න උත්සාහ කරනවා නම් අපි අනිත් පැත්තක අපි මතක තබා ගන්න ඕනේ අපි දෙවියන් වහන්සේගේ කරුණාව, දෙවියන් වහන්සේගේ උපකාරය, දෙවියන් වහන්සේ අපේ අතර කලන්නා වූ දේවල් අපි හැලු කිරීමක් අපි කරන්නේ. දැන් ජය අරගෙන ඉන්න වෙලාවක මෙහෙම දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මොනවද කරන්නේ? එයාගේ සෙනඟ අතර සටන් කරන්න පුළුවන්, යුද්ධ කරන්න පුළුවන් පුරුෂයන් කී දෙනෙක් ඉන්නවද කියලා එයා ගාන බලාගෙන ඉන්න එයාගේ සේවකයෙක්ව එයා යවනවා. එච්චරයි කරේ. නමුත් දෙවියන් වහන්සේ ඒකට එකඟ වුණේ නැහැ. ඒකට කැමති වුණේ නැහැ. තුන්වෙනි පදයේ යෝවා කියන දාවිත්ගේ දාසයා කියනවා දාවිත් රජතුමනි මේක කරන්න එපා. දෙවියන් වහන්සේ ඔබට ලොකු සෙනඟක් නම් අවශ්‍ය. ඒක වර්ධනය කරලා ඔබට සිය ගුණයක් උන්වහන්සේ දෙනසේක්වා. නමුත් මේක ඇයි කරන්නේ? නමුත් දාවිත් ඒ සේවකයාගේ වචනවලට එකඟ වුණේ නෑ. නෑ. ගනින්න ගාන බලාගෙන එන්න කියලා අනක් දුන්නා. ඒ දෙය සේවකයන් ගිහිල්ලා ගාන බලාගෙන ආවා. ආවෙන් පස්සේ දැන් මම හිතන විදිහට බයිබලයේ එක පැහැදිලිවම කියලා නෑ. නවවෙනි පදයේ අපි දකිනවා ඊශ්‍රායෙල් සෙනඟ අතර සටන් කරන්න පුළුවන් ලක්ෂ 8ක් හිටියා. යෝදා මිනිසයන් අතර ලක්ෂ 5ක් හිටියා. දැන් මේ ගාන ඇසුවයින් පස්සේ 10 වෙනි පදේ අපි දකිනවා දාවිද්ගේ හදවත කැළඹෙනවා. අපි කියවමු 2 සාමුවෙල් 24 වෙනි පරිච්ඡේදය 10. දාවිත් සෙනඟ ගණන් කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් ලැබුවේ. දාවිත් ස්වාමින් වහන්සේව කතා කොට මම මේක දෙය කිරීමෙන් බොහෝ සෙයින් පව් කෙලිමි. දැන් ස්වාමින් වහන්සේ ඔබගේ මෙහෙකරුවාගේ අපරාධය පහ කළ මැනව. මක් නිසාද බොහෝ අනුවන ලෙස ක්‍රියා කළෙමි කීවේ. එතන අපි දකිනවා දාවිත් ඒ ගාන ඇසුවයින් පස්සේ මෙච්චර සෙනගත් සටන් කරන්න පුළුවන් කියන ඒ ඒ ගාන දැනගත්තයින් පස්සේ එයාගේ හදවත කැළඹුණා. එයා බොහෝ දුක් වෙනවා එයා කලාව දේ ගැන. මම හිතන විදියට බලාපොරොත්තු වෙච්ච සෙනගක් නොතියෙන්න ඇති. මම මෙච්චර ජයග්‍රහණයක් අත්පත් කරේ මෙවැනි සෙනගත් එක්කද කියන හැඟීමක් එන්න ඇති. එයාට වරදකාර හැඟීමක් එයාට එනවා. දෙවියන් වහන්සේගේ පාමුලේ ගිහිල්ලා එල්ලනවා ස්වාමිනී මට සමා වෙන්න මම මෝඩ දෙයක් මම කරේ. දැන් ගාන හොඳයි නම් මෙහෙම හිතන්නේ නැහැ. යුද්ධ කරන්න ලොකු සෙනඟක් හිටියා නම් දාවිද තවත් ජයග්‍රහණයන් ගැන සිහින තියාගෙන තමන්ගේ මාක්ෂීය දේවල් වල යෙදෙන්න ඇති. නමුත් දැන් මේ අහපු ලැබුණු වාර්තාව අනුව දාවිත් එච්චර සන්තෝෂ වුණේ නැහැ. යට එතකොට තේරුණා මෙච්චර ජයග්‍රහණයන් අත්පත් කරගත්තේ දිව්‍යන් වහන්සේ නිසා. මම මේ කලා උදේ දිව්‍යන් වහන්සේට විරුද්ධ දෙයක් දිව්‍යන් වහන්සේව අමතක කරන්නා වූ දෙයක්. ඒක නිසා මම මෝඩ විදියට මේ තීරණය ගත්තා. ස්වාමිනී මට සමා වෙන්න මේ දේ මගෙන් ඉවත් කරන්න. මොනවද වෙන්නේ ඊට පසුව? ගාත් කියන දේව 16කව දාවිද ළඟට දිව්‍යන් වහන්සේ යම් වචනයක් එක්ක එවනවා. මොකක්ද ඒ වචනය? 13 වෙනි පදය 13 සහ 14 අපි කියවමු 2 සාමුවෙල් 24 13 සහ 14 ගාත් දාවිත් ළඟට ඇඳි ඔහුට දන්වමින් නුඹ කැමති කොයි එකටද නුඹේ දේශයේ සත්වවරුදා සාගතය නුඹට පැමිණෙනවාටද නොහොත් තුන් මාසයක් නුඹේ සතුරන් නුඹ පස්සේ එළවනවා එළවාගෙන එද්දී නුඹ ඔවුන් ඉදිරියෙන් පලා යනවාටද නොහොත් නුබේ දේශයේ තුන් දවසකට වසංගතයක් පැමිණෙනවාටද. දැන් ඉතින් කල්පනා කර මා එවු තැනැන් වහන්සේට කෙබෙද උත්තරය මා විසින්දී යුතුදැයි කල්පනා කර බලන්නේ කීවේ. දාවිත්ද මම මහත් අමාරුවකට පැමිණ සිටිමි. ඉතින් ස්වාමීන් වහන්සේගේ අතට බාරවන්නෙමි. මක්පිසාදුන් වහන්සේගේ අනුකම්පාව මහත්ය. මනුෂ්‍යයන්ගේ අතට අසු නොවෙන්න නොවෙන්න නොයිම් ගාට්ට කීවේය. දැන් දාවිට්ට දෙවියන් වහන්සේ පණිවිඩයක් එවනවා. කළා වූ දේ වැරදි. දෙවියන් වහන්සේගේ බලය මත දෙවියන් වහන්සේ හස්තය මත යැපෙන්නේ නැතුව සෙනඟ තුල ශක්තිය තබාගෙන තමන්ට සටන් කරන්න පුළුවන් මනුෂ්‍ය බලය තුළ ශක්තිය තබාගෙන ගත්තා වූ මේ පියවර ගැන දිව්‍යමාංශයේ යම් පණිවිඩයක් කියනවා. උන්වහන්සේ මොකද්ද කියන්නේ? තීරණයක් ගන්න කියනවා. විපත්තිදායක දේවල් තුනක් අතර මොකද්ද නුඹ තෝරගන්නේ? පළවෙනි එක අවුරුදු 7ක් සාගතයක්. දෙවෙනි එක මාස 3ක් සතුරන්ගෙන් පලා දෙවීම. තුන්වෙනි එක දවස් 3ක් රෝගයන් වලින් වේදනාවට පත් වෙන එක. දැන් ඩාවිත් මේ තුනෙන් එකක් ගන්නම වෙනවා. කලාව වරද නිසා. දෙවියන් වහන්සේ ඩාවිත් අවස්ථාව දුන්නා මේකෙන් දෙයක් තෝරගන්න. ඩාවිත් මොනවද ගන්න තීරණය කියනවා. මනුෂ්‍යයන්ගේ හස්තයට වැටෙනවට වඩා සතුරාගේ හස්තයට වැටෙනවට වඩා හොඳයි දෙවියන් වහන්සේගේ හස්තයට වැටෙන එක. එයා කියන්නේ ස්වාමිනේ සතුරා මාව මාස 3ක් එළවනවට වඩා මගේ පසුපසින් මාව පීඩාවටපත් කරනවට වඩා මම බයෙන් දුවනවට වඩා මම මෙන්න ඔබ වහන්සේගේ හස්තයට වැටෙනවා. එයා තෝරගත්තේ ඒ වසංගතය. නැත්තම් ඒ රෝගය. දවස් 3යි. දැන් මේ දවස් තුනේ බයිබලේ කියනවා 70000ක් විතර මැරුණා. හැබැයි දාවිත් මේක තෝරගන්නකොට දාවිත් ප්‍රකාශනයක් තියෙනවා. මගේ දිව්‍ය මානසේ කරුණාවන්තයි. මගේ දිව්‍ය මානසේ කරුණාවන්තයි 14 වෙනි පදය. උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ දයාව විශාලයි. දාවිත් තුල තිබුණා ඒ විශ්වාසය. වැරදුනා දැන් ඒ වරදට දෙවියන් වහන්සේ දුන්නා වූ යම් විපත්තිදායක දේවල් නැත්තම් දෙවියන් වහන්සේ දෙන්නා වූ යම් දඬුවමක් තුල දැන් ගමන් කරනවා. නමුත් කරුණාව ගැන විශ්වාසයක් තියෙනවා. මේක තෝරගන්න කොටත් කරුණාව ගැන විශ්වාසයක් තියෙනවා. දැන් ඒ කරුණාව දෙවියන් වහන්සේ විශ්වාසවන්තව දාවිද්ට ලැබෙන්න සැලසුවා. 16 වෙනි පදේ කියනවා ඒ විනාශ කරන්න ආපු දූතයා ජෙරුසලම විනාශ කරන්න බලාගෙන ඉන්න වෙලාවේදී ඒ දේවදූතයාට දෙවියන් වහන්සේ කියනවා දැන් ඇති. දෙවියන් වහන්සේ ඒ විනාශය ගැන දැකීමෙන් උන්වහන්සේ දුක් වෙලා උන්වහන්සේ කියනවා මේ ඇති නවත්තන්න. ඒ දේව කරුණාව දාවිත් විශ්වාස කළා ඒ විශ්වාස කළා වූ ඒ කරුණාව දාවිද්ට ලැබුණා. කරුණාව කියන්නේ අම ඕන දෙයක් කරලා දෙවියන් වහන්සේගෙන් බේරිලා යෑම නොවේ. කරුණාව කියන්නේ මට මේක මේ තත්වයන් තුළ ගමන් කරන එක වළක්වන්න බෑ මම කළා වූ වරද නිසා තමයි මේවා තියෙන්නේ. නමුත් ඒවා අතරත් දෙවියන් වහන්සේ මට විශේෂ පුදුම යහපතක් කරන්න උන්වහන්සේ මත මගේ විශ්වාසය මම තබනවා. උන්වහන්සේක කරා ඒ ඒ රෝගේ නතර වුණා. දාවිත් දැනගත්තා දිව්‍ය වහන්සේ නැත්තම් අසාර්ථකයි. මේ පීඩාවන් තුන තෝරගන්න දුන්න එකෙන් අපිට කාරණාව නිගඩ ගන්න තියෙනවා. සාගතය කියන එක දාවිත නවත්තන්න බෑ. සතුරන් දාවිත්ව ජය ගන්නකොට දාවිත්ට ඒක නතර කරන්න බෑ. මන්ද දෙවියන් වහන්සේ ජයග්‍රහණය නොදුන්නා නම් දාවිත්ට ඒක අත්පත් කරගන්න බෑ. තුන්වෙනි එක මෙවැනි ලෙඩ රෝග වසංගත දේශය මත එනකොට ඒක දාවිත්ට නතර කරන්න බෑ. එනම් මේ තුනේදිම එක පරිවිඩයයි තියෙන්නේ දෙවියන් වහන්සේ සැපයුවා නම් විසාගතයකට මුහුණ දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මට ජය දුන්නා නම් මම සතුරන් ඉදිරියේ පලා දුවන්නේ නැහැ. දෙවියන් වහන්සේ මට සුවය දුන්නා නම් මට ආරක්ෂාව දුන්නා නම් මට ලෙඩ රෝග වසංගත වලින් මම දුක් විඳින්න අවශ්‍ය නැහැ. මේ ස්ථානයේ දාවිද්ද ලැබුණා වූ කණවිඩ පැහැදිලි. සාර්ථකත්වයේ ලබනකොට දාවිද් ගත්ත තීරණ දැන් අසාර්ථක වෙනකොට නැවත දේව පාමුලට එන්න එයාව පෙළඹෙව්වා. අද ඔබයි මයි සාර්ථකත්වය තුලද අපි ඉන්නේ ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. අපි අසාර්ථකවද ඉන්නේ දේව පාමුලට ගිහිල්ලා උන්වහන්සේ දෙන පණිවිඩය මොනවද කියලා අපි විමසමින් අපි ඒක තේරුම් අරගෙන නැවත අපේ ජීවිතයේ දිව්‍ය මානසිකත් එක්ක උන්වහන්සේ නියම කරපු උන්වහන්සේගේ වචනය අනුව අපේ සූදානම් කරගන්නකොට මේ ජීවිතේ නැවත දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සමග දේව උපකාරය සමග අපිට ජය ලබාගෙන සාර්ථකත්වය අපිට අත්දකින්න පුළුවන්. අපේ සාර්ථකත්වය කියන එක අපි හිතන විදිහට දේවල් වීම නොවේ දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ තබා තියෙන යහපත් දේවල් අපි කොච්චර දුරකට ඒ ඒ ඒ සැලසුමට එකඟ වෙලා එකතු වෙලා අපි අපේ ජීවිතයක ලබා ගන්නවද කියන එකයි සාර්ථකත්වය. දාවිත් සාර්ථකත්වය මිම්ම බැලුවේ සෙනගගේ. අද ඔබයි මායි අපේ සාර්ථකත්වය මනින මිම්ම මොනවද? දෙවියන් වහන්සේ මයි මගේ සාර්ථකත්වය මම හැමදාම සාර්ථකයි. මට තියෙන දේ මත මගේ සාර්ථකත්වයම මනිනවා නම් ඒක නැති වෙනකොට මට ඒක නැතිවීම බලපන්න බෑ. දෙවියන් වහන්සේ පමණයි දෙවියන් වහන්සේ උන්වහන්සේත් එක්ක මම සම්බන්ධ වෙනවා නම් මම ජයග්‍රහකයි මම සාර්ථක මිනිසෙක් බවට මට ජීවත් වෙන්න පුළුවන් විඥානය කරමු හොඳයි අද දවසේ අපි ස්වාමින් වහන්සේට මේ සතියත් අපේ ජීවිතත් බාර කරන්න යනවා අපි ඇසුවා දාවිත් රජතුමාගේ ජීවිතයේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබාගෙන යන්න මිනිස්යාට තියෙන ආශිර්වාදයක් අපි ඒකෙන් එහාට යනකොට අපේ ගණන් මත අපේ පුද්ගලික ජීවිතය ගන්න සමහර මානුෂික තීරණ මත දෙවියන් වහන්සේ මත යැපෙන් නැතුව අපි ගන්නකොට අපි වෙන සාර්ථකත්වයක් විශ්වාස කරනෝ ඔබ බලන්න ඇදහිල්ලෙන් ඉස්සර හදිහා බලන්න දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි උන්වහන්සේ කරෙහි බලන් ඉන්න අය තුළ හාස්කම් පුදුම ලකුණු කරන්න පුළුවන් එච්චර කල් දාවිත් සියල්ල ජයගත්තේ දෙවියන් වහන්සේ මත යැපිලා මිනිස්සු මත යැපිලා නෙවේ නමුත් දෙවියන් වහන්සේ මත යැපීම අපෙන් සමහරවිට එහාට ගෙනියනවා ලෞකික අපිට ලැබෙන්නාව සම්පත් සහතාවකාලික දේවල් අපි යාඥා කරමු මේ සතිය තුළ දෙවිස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්න ඕන දෙවියන් වහන්සේ මත මේ දවස්සේ ඔබ හැල්ල බලන්නකොට ඔබේ ගොඩක් අවශ්‍යතාවලින් ඇති ඔබ ගොඩක් අනාගතය ගැන ඔබේ ජීවිතේ නොයෙක් බලාපොරොත්තු තියාගෙන ඇති. සමහර විට ඒව ගැන ඔබ හිතනව ඇති මිනිස්සු යම් අය ඔබට උදව් කරයි නැහැ. දෙවියන් වහන්සේ මාර්ගාරින්නේ. දෙවියන් වහන්සේ දොරවල් අරින්නේ. දෙවියන් වහන්සේ ආශිර්වාද එවන්නේ. දෙවියන් වහන්සේ අපට අවශ්‍ය සියලුම ආකාරවලින් උන්වහන්සේ සියල්ල සූදානම් කරන්නේ. අපි යාඥා කරමු. ස්වාමිනි මේ දවස ගැන ස්තුතිවන්ත වෙනවා. අපි මේ දවසේ ඔබ වහන්සේට ස්තුතියි ඔබ වහන්සේගේ වචනය ගැන. අපව නිරන්තරයෙන් නිවැරදි කරන්න. අපව ගොඩනගන්න, අපව පවිත්‍ර කරන්න. ස්වාමින් වහන්සේ මත පමණක් යැපෙන්න, රැඳෙන්න අපට උපකාර කරන්න. ස්වාමිනි අපි යාඥා කරනවා අද දවස්සේ සේවෙන් උපකාර කලාය ගැන ස්තුතියි විශේෂයෙන් අපි මේ ලෝකයේ ස්වාමිනි මේ වසංගත තත්ත්වය ගැන යාඥා කරනවා විශ්වය මැව්ම සර්ව බලධාරී දෙවිපියාණනි ඔබ වහන්සේ සියල්ල දන්නවා සියල්ල දකිනවා මේ වෙලාවේ වේදනාවෙන් බියවුලෙන් අසමාදානයෙන් ජීවත් වන සියලු පවුල් ගැන ඔබ වහන්සේ දන්නවා ස්වාමී අපාතරින් සමුගත්ත ජීවිත දන්නවා උන්ගේ පවුල්වල අය අපි මේ දවසේ යාඥා කරනවා ඒ වගේම අපේ දේශය ගැන යාඥා කරනවා ස්වාමී නායකයන්ට හරි තීරණ ගන්න උදව් කරන්න හරි තීරණ අරගෙන ඒ උදෙසා කැපවීම කරන්න උදව් කරන්න ස්වාමීනි අපි යාඥා කරනවා ඔබ වහන්සේ එන්නා වූ දවස්වල අපට අවශ්‍යයි ඔබ වහන්සේ දිව්‍යමය නිදහස මේ දේශය මතත් ලෝකවාසී සියලු සෙනඟ මතත් ඔබ වහන්සේ තබයි කියලා අපි යාඥා කරනවා. ඔබ වහන්සේ අනුකම්පාවෙන් අනුග්‍රහයෙන් පූර්ණ දෙවියන් වහන්සේ නිසා ස්වාමිනී මේ සතිය අපි බාර කරනෝ ඔබ වහන්සේගේ දේව මඟ පෙන්වීම, දේව ආශිර්වාදය, දිව්‍ය උපකාරය එක් එක්කෙනා සමග තැබුව මැනව. ඔබ වහන්සේට මුළු ගෞරවය මහිමය දෙනවා. පියාණන් වහන්සේගේ ප්‍රේමයත්, පුත්‍රයන් වහන්සේගේ දිව්‍ය අනුග්‍රහයත් ශුද්ධාත්මන් වහන්සගේ මඟ පෙන්වීම ආරක්ෂාව දැනුත්මතු සදාකාල් ස්වාමීන් වහන්සේ නතුරු ඔබ සියල්ලන් සමඟ වේවා. ආමේ.